නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ පසුගිය දිනේ කීවේ මරණෝත්පත්ති චතුස්කය ගැන මරණෝපපත්ති ප්‍රතිස්ථේ කීවේ ආයුක්ෂය, කම්මක්ෂය, උභයක්ෂය, උපච්ඡේදක කියන න්‍යාකාරයෙන් මරණය සිදු වෙනවායි කියලා මරණය සිදු වෙන විධි නැත්නම් පිළිවෙලවල් හතරක් දක්වා. ආයුෂ ගෙවීමෙන් ඒ ප්‍රතිසන්දිය ගෙන දුන්න කර්මයේ ගෙවීමෙන් ඒ ආයුෂයත් කර්මයක් කියන මේ දෙකම අවසන් වීමෙන් ඒ දෙකම පිළියෙදී වෙනත් හේතුවක් එනම් උපච්ඡේදක කර්මයක් නිසා වන මරණය කියලා විදිහට මරණය සිදුවන පිළිවෙලවල් හතරක් දැක්වුවා. කෙනෙකුගේ මරණය සිදු වුණාම ඒක ආයුෂයේ ගෙවි සිදු වූ මරණයක්ද නැත්නම් කර්මය ගෙවි සිදු වූ මරණයක්ද ආයුෂයයි කර්මයයි කියන මේ දෙකම එකවර ගෙවි සිදු වූ මරණයක්ද එහෙම නැත්නම් මේ දෙකම පිළියෙදී ඔහු අතීත ජාතියකදී කරන ලද යම් කිසි කර්මයක කර්මයක් මේ ලැබූ ප්‍රතිසන්දිය නසාලීමට ඉදිරිපත්ව එලෙස සිදු වූ මරණයක්ද එන මේ කාරණය තරම් තේරුම් ගන්නට පුළුවන් කමක් නැහැ ඒ සාමාන්‍යයෙන් සැලකෙන විට බොහෝ දිගු කලක් ආයු වින්දනයකට කෙනෙක් මැරෙනවා නම් ඒක ආයුෂ ගෙවීමෙන් සිදුවන මරණය කියත හැකියි. ඒ වගේම එය ප්‍රතිසන්දිය ගෙනදීමට වහලු කර්මයක් ඒ නිසා ඒ අවස්ථාව වන විට අවසන් වෙන්නටත් ඉඩ තිබෙනවා. දැන් දැන් කුඩා ළමයෙකුගේ මරණය සිදුවන විට කියන්නට බෑ ඒ ආයුෂ ගෙවීමෙන් සිදුවන මරණයක් කියලා. දැන් අඩු ආයුෂයෙන් මිය යන්නට සිදුවන්නේ මොන කරුණක් නිසාද කියන එක ධර්මයේ ඉගැන්වෙනවා. ඒ <clears throat> අඩු ආයුෂයෙන් මිය යාමට සිදුවන්නේ ප්‍රාණඝාත අකුසල් කරපු අයටයි කියලා දක්වනවා. අත්මිත ජාතිවලදී ප්‍රාණඝාත අකුසල් කරපු අයට ඒ ප්‍රාණඝාත අකුසල කර්මයාගේ විපාක නිර්යාදී සතර පායන්හි දිනලා ඒ වායේ ශේෂ අකුසලයන් අකුසල කර්මයන්ගේ ඒ විපාක වශයෙන් උනට ඒ નિયમિત ආයත ගෙවන්නට බැරුව ජීවිතයේ අතරමඟදී අවසන් වෙනවා කියලා දක්වනවා. මේ එහෙම අයගේ මරණය පෙන්වන්නට දෙන්නේ අර කර්මය අවසන් වීම නිසා මේ කියන්නට බෑ. නමුත් ඔවුන් කර පිළින අර පාප කර්ම පිළිපත් වී සිදුවන මරණයක් කියලා දක්වන්නට කියලා. කොහොම හරි මේ විදිහේ මරණය සතර ආකාරයකින් දක්වලා ඊළඟට අපි මේ මරණය සිදුවන අවස්ථාවේදී චිත්ත ප්‍රවෘත්තිය පිළිබඳ තත්ත්වයක් මේ අභිධර්මාර්ථ සංග්‍රහයේ එන පරිදි එදා සාකච්ඡා කළා. ඒ නැරන අවස්ථාවේදී ඒ මරණ කාලයේදී ඉදිරිපත් කරන ඒ භවාන්තරයෙහි නැත්නම් අනතුරු ආත්ම භාවයෙහි ප්‍රතිසන්දිය ගෙන දෙන ඒ ජනක කර්මයම හෝ එහෙම නැත්නම් මේ කර්මය සිදු කිරීම සඳහා යොදාගත් පුද්ගලයෙකු හෝ උපකරණයක් හෝ කියන ඒ දෙයක් එහෙම නැත්නම් ඒකට කර්ම නිමිත්තයි කියනවා එහෙම නැත්නම් අනතුරු උපදනා තැන පිළිබඳ ඒ ස්ථානයේදී Tamanට පරිහරණය කරන්නට සිදුවන දෙයක් ආදි වශයෙන් යමක් අරමුණු වශයෙන් ලැබෙනවා. ඒවාටයි කියවේ අපි කර්මය, කර්ම නිමිත්තය, ගති නිමිත්තය කියන වචන තුනක්. ඒ ඒ කවර හෝ එකක් ඉදිරිපත් වන්නේ ඇතැම් විටක කර්මයේම එහෙම නැත්නම් කර්ම නිමිත්ත එහෙම නැත්නම් ගති නිමිත්ත ඒ නිමිති වශයෙන් කවරක් ඉදිරිපත් වුණාම අරමුණු වශයෙන් කවරක් ඉදිරිපත් වුණත් ඒ ඉදිරිපත් වන්නේම කර්ම බලයෙන්. ඒකයි කම්ම බලයෙන් කියලා කියන්නේ. කම්ම බලයෙන් සම්නං ద్వාරාණං අඤ්‍යතරස්මින් පච්චපත්තාති. ඒ දොරටු සය අතුරෙන් එක්තරා ద్వාරයකි එළඹ සිටී කියන කම්ම බලයෙන් කර්ම බලයෙන් ඒකට කර්මය නොසලකා හැරිය යුතු එකක් නොවේ කියන්නේ නිසයි. කුඩාය කියලා අවමන් කරන්නට එපා. කර්මය පිළිබඳව එලෙස දක්වන්නේ ඒ කර්මයන් මේ බයක් ශක්තියක් තිබෙනවා බොහෝ කර්මයන්ට. නැවත උපතක් ලබා දීමට. ඒ නැවත උපතක් ලබා දීමට ඉදිරිපත් වෙන ඒ කර්මයේ කර්මය එසේ විපාකයක් නැත්නම් ප්‍රතිසන්දියක් ගෙන දීම සඳහා ඉදිරිපත් වන්නේද ඒ කර්ම බලයෙන්. ඒකට නිමිත්ත මේ කර්මය නිසාමයි ලැබෙන්නේ. ඒ නිමිත්ත කර්මය වෙන්නත් පුළුවන්. ඒ ඒ කියන්නේ මරණාසන්නයේදී පහළ වෙන නීති කියන්නේ. නිමිත්ත කියන්නේ එතන අරමුණ. කර්මයේම අරමුණු වන්නට පුළුවන්, කර්ම නිමිත්ත අරමුණු වන්නට පුළුවන්. එහෙම නැත්නම් ඒ අනතුරු ආත්ම භාවයේ උපදනා ඒ අන්තරාත්ම භාවයේ ඉපදින්නේ යම් තැනකද ඒ තැන පිළිබඳ වූ යමක් සමන්ත අරමුණු වශයෙන් ලැබෙනවා. එහෙම ලැබුණම ඒ මේ අවස්ථාව ඉතා දුර්කලිකින් දුබල අවස්ථාවක් මරණාසන්න අවස්ථාවේ කියන්නේ ප්‍රතිසන්දියේ ගෙන දුන්න කර්මය උපදවන ලද කර්මජ රූපේ කියන ඒ ඒවා Tamange પરම්පරා වශයෙන් පැවතගෙන ගොස් මේ මරණාසන්න අවස්ථාව වන විට ඒ චුතිසිතේ සිට චිත්තක්ෂණ 17ක් ආපසු ගන්න විට ලැබෙන සිතේ උපාදක්ෂණෙහිදී කර්මජ රූප ඉපද චිත්තක්ෂණෙහි පටන් කර්මජ රූප ඉපදීම නවතිනවා නිසා ඒ ප්‍රතිසන්දිසිත සිතින් ආපසු ගන්නවා. ඒ කියන්නේ ප්‍රතිසන්දි සිතට పూర్වයෙන් ලැබෙන 17 වන සිත. ත්‍ෘතිය මේ බතම් ත්‍ෘතියේ සිත, ත්‍ෘතිසිතේ සිත ආපසු ගන්න විට ලැබෙන 17 වෙනි සිත. ඒ සිතේ උත්පාදක්ෂණෙහිදී අර අනිත් සිත්වල උත්පාදක්ෂණ, තිතික්ෂණ, භංගක්ෂණ කියන හැම ක්ෂණයක් පාසාම කර්මජ රූප ඉපදුනා වගේ ඒ 17ට ගැනෙන ආපසු ගැන්නාර 17ට ගැනෙන චුතියේ සිට ඒ සිටේ උපාදක්ෂණෙහිදී කර්මජ රූප ඉපද පිතික්ෂණෙහි පටන් කර්මජ රූප ඉපදීම නවතිනවා ඒ උපන් 17 වන චිත්තක්ෂණෙහිදී කියන්නේ ආපසු ගන්නා විට 17ට ගැනුණු සිටේ උපාදක්ෂණෙහිදී හටගත් කර්මජ රූප ඒ කර්මජ රූපයන්ට අයත් ආයු කාලය ක්‍රමයෙන් ගත කරමින් සිටින්නේ ඒ කර්මජ රූපයන්ට පිරෙන ආයු කාලය චිත්තක්ෂණ 17යි. ඒ චිත්තක්ෂණ 17 පිරෙනවා චුතිසිතේ භංගයෙන්. ඒ චුතිසිතේ භංගයෙන් චිත්තක්ෂණ 17 පිරෙන කර්මජ රූප යම් අවස්ථාවකදී උපදුනා නම් ඒ ඒ අවස්ථාවේ සිට ඒ ඒ ඒ සිතේ උපාදක්ෂණෙහි පටන් උපාදක්ෂණෙහි හටගත් කර්මජ රූප ඊට පස්සේ ටිතික්ෂණය පැවෙන්නේ නේ ටිතික්ෂණෙහි පටන් කර්මජ රූප ඉදීම නවතින. එතකොට හතගත් කර්මජ රූප පවතින්නේ ඊට අයත් ඒවාට අයත් ආයු කාලය ගත කරමින් එක කුඩා ක්ෂණයක් ගත කරනවා උපාදක්ෂණය පසු කළාම ඊළඟට ත්‍රිතික්ෂණය පසු වුණාම ඊට අයත් ආයු කාලයෙන් කුඩා ක්ෂණ දෙකක් ගත වෙනවා භංගක්ෂණය ගත වුණාම ඒ කියන්නේ ඒ සිත නැතුව ගියාම එයින් වෙන්නේ එක ඒ රූපයට අයත් නැත්නම් රූපයන්ට අයත් කර්මජ රූපයන්ට අයත් චිත්තක්ෂණයක්ම නැතුව ගියා. එතකොට තව ඉදිරියට තිබෙන චිත්තක්ෂණ 16. එයත් ක්‍රමයෙන් ගත වෙනවා. ත්‍ුතිසිතේ භංගක්ෂණය වෙන විට ඒ කර්මජ රූපයන්ගේ භංගක්ෂණය සම්පූර්ණයි. අනිත් විදිහට මරණාසන්න අවස්ථාවේදී ඒ කර්මජ රූප ඉපදීමක් නැහැ උපන් කර්මජ රූපයි පැවතගෙන යන්නේ. ඒ චිත්තක්ෂණ 17කට කලින් ලැබුණු කර්මජ රූප ඉපදගෙන ඉපදුණු කර්මජ රූප පැවතගෙන යනවා. ඒ පැවතගෙන යනවා කියන්නේ ඊට ආයු කාලය ගත කරන්නේ. එතකොට ඒක භංගයට භංගය කරා යන ගමන. ඒ කර්මජ රූපයන්ගේ පිළෙන්නේ. ඒ නිසා මේ අවස්ථාවේදී කර්මජ රූපයන්ගේ తත්වය දුර්වල తත්වයක්. දැන් වෙන අවස්ථාවකදී නම් ඒ කර්මජ රූප උපාදක්ෂණයේදී හට ගන්නවා, ත්‍රිතික්ෂණයේදී හට ගන්නවා, භංගක්ෂණයේදී හට ගන්නවා. ඒ නිසා ඒ ඒ ආයු කාලයන් ගත කළ එක චිත්තක්ෂණයක් ගත කළ, දෙකක් ගත කළ, තුනක් ගත කළ, හතරක් ගත කළ කුඩා අක්ෂණ. එහෙම ගත කළ කර්මජ රූප එක අවස්ථාවකදී තියෙනවා. දැන් මේ අවස්ථාවේදී අර කලින් හටගත්ත කර්මජ රූප ඒවාට ආයත ආයු කාලය මේ මේ සිත්වල අතරතුරේදී සම්පූර්ණ වෙනවා මේ චිත්ත වීතියේ සිත්වල අතරතුරේදී සම්පූර්ණ වෙලා නිරුද්ධ වෙනවා නමුත් හටගත්ත 17 වෙනි සිතේ උපාදක්ෂණෙහිදී හටගත්ත කර්මජ රූප වලට පස්සේ කර්මජ රූප ඉදීමක් නැහැ ඒකට වන්නේ ඒ ඉපද කලින් ඉපද පැවතගෙන ආපු කර්මජ රූප චිත්තක්ෂර 17 සම්පූර්ණ වන්නේ යම් අවස්ථාවකදීද ඒ අවස්ථාවේදී නිරුද්ධ වෙනවා. එන් ඒ නිසා ඒකට දාපි භංග ත්‍රිතිසිත ගතෝ ත්‍රිතිසිතේ ත්‍රිතික්ෂණෙහිදී අවසන් වන කර්මජ රූප ඒව හටගත්තේ ඒ ත්‍ෘතියට චිත්තක්ෂණ 17කට කලින් ඇතිවෙන සිතේ උපාදක්ෂණෙහිදී නෙවෙයි ඊට කලින් ඊටත් කලින් හටගත්තා ත්‍ෘතියේ සිට ආපසු ගන්න විට 17 වෙනි සිතට ගැනෙන සිතේ උත්පාදක්ෂණෙහිදී කර්මජ රූප උපදී. එතකොට ඊට ඉස්සෙල්ලා කර්මජ රූප හැම ක්ෂණයක් පාසාම උපන්. මේ අන්තිමට උපදින අවස්ථාව. ඊට පස්සේ කර්මජ රූප උපදීමක් නැහැ. එතකොට සිදුවන්නේ කුමක්ද? ආයත සම්පූර්ණ කළ කර්මජ රූප ඒ ඒ ක්ෂණෙහිදී නිරුද්ධ වෙනවා. මේ චුතියේ සිට ආපසු ගන්නාම ලැබෙන 17 වෙනි සිතේ උපාදක්ෂණෙහිදී හටගත් කර්මජ රූපවලට ආයු කාලය සම්පූර්ණ වෙනවා ඒ චුතිසිතේ භංගක්ෂණය. එමයි වන්නේ. දැන් ඒ නිසා ඒ මේ මේ සිත් පවතින්නේද තා දුර්වල. ඒ මොකද සිත හටගන්නා ප්‍රතිසන්දි අවස්ථාවේදී සිත හටගන්නේ ප්‍රතිසන්දි සිත හා පෙරපසු නොවි උපන් තදේවත්තු රූපය ඇසුරු කොට. මේ ප්‍රති ප්‍රතිසන්දී සිතට පස්සේ ලැබෙන භවාංග සිත ඊළඟට ලැබෙන භවාංග සිත ඊළඟට ලැබෙන භවාංග සිත ඔය ආදි වශයෙන් ලැබෙන ඒ සිත්වල වස්තුව කියන්නේ මිශ්‍රය කරන වස්තුව වන්නේ අතීතානන්තර හදේ වස්තුව. අතීතානන්තර හදේ වස්තු කියන්නේ ඒ සිත හටගන්නට කලින් සිතේ උපාරක්ෂණයේදී හටගත්ත කර්ම කර්මජ රූපය වූ හදේවා හදේවා දැන් එහෙමයි මේ මේ වෙලාවේ අපි ප්‍රවෘත්ති කාලය ගැන කතා කරනවා නම් අපට මනෝ මේ චක්සු වස්තු සෝත වස්තු ගාහන වස්තු જીවහා වස්තු කාය වස්තු කියන ඒ වස්තු සැප ඇසුරු නොකොට උපදනා වූ යම් සිත් වේ නම් ඒ සියලුම සිත්වල නිස්සය වස්තුව වන්නේ හදේ වස්තුව කියන. එමයි දක්වන්නේ. ඒ හදේ වස්තුව අතීතානන්තර හදේ වස්තු කියලා කියන්නේ. අතීතානන්තරේ කියන්නේ ඒ සිත උපදින්නට කලින් සිතේ උපාදක්ෂණෙහිදී හටගත්ත වස්තු රූපය. දැන් එහෙම අවස්ථාවක් නෙවෙයි මේ මරණාසන්න අවස්ථාව. මරණාසන්න අවස්ථාවේදී ඒ මරණාසන්න ඒ ජවන ආදී සිත් හටගන්නේ අතීතානන්තර හදේ වස්තුව ඇසුරු කොට නෙවෙයි. එහෙනම් හටගන්නේ මේ ප්‍රතිසන්දියට චිත්තක් නෙමෙයි. චුතියට චිත්තක්ෂණ 17කට කලින් කලින් උපන් හදේ වස්තුව ඇසුරු කොට. අන්න මොකද ඒ අතරතුරේ හදේ වස්තුව ඉදීමක් නැහැ. ඒ වස්තුව ඇසුරු කොට. ඒ නිසා ඒ මේ චිත්ත ප්‍රවෘත්තියම ගැන සලකන විට ඒ චිත්ත ප්‍රවෘත්තියම දුබල හිතේ දුබල අවස්ථාවක් කියලා ගන්න. දුර්වල අවස්ථාව. නමුත් කර්ම බලයක් පිළ. ඒ කර්ම බලය නිසා තමයි අනතුරු ආත්ම භාවය කවරක් වන්නේද කියලා නියම කරන්නේ තමන්ට විපාක දීමට එළඹ සිටින කර්මය. ඒ කර්මය මතු කර දෙන අරමුණු තමයි එක්කෝ ඒ කර්මයම එහෙම නැත්නම් ඒ කර්මය සිදු කිරීමේදී යොදාගත්ත පුද්ගලයෝ කියන ඒ පුද්ගලයෙක් කියන්නේ සත්වයේ එහෙම නැත්නම් වස්තුවක් යම් කිසි උපකරණයක් වශයෙන් ආරම්භ වෙනවා. ඒක මතක් වෙනවා හිතෙනවා. එහෙම නැත්නම් මරි උපදමේ යම් තැනකද ඒ තැන පිළිබඳ වූ යමක් තියෙනවා. ඒ නිසානේ ඒ මව් කුස පිළිසිඳ ගන්න ආයත මව් කුසම පේනවා කියන්නේ. මව් කුස. මේක දක්වනවා නිකන් රෙද්දක් වගේ රතු පාට රෙද්දක් වගේ දක්නට ලැබෙනවා. ඒ ආදි වශයෙන් කියනවා. මව් කුසම අරමුණු වෙනවායි කියලා පෙන්වනවා. ඉතින් කොයි විදිහකින් හරි මේ මරණාසන්න අවස්ථාවේදී එහෙම විපාක දීමට එළඹ සිටි ඒ කර්මය නිසා ඒ අරමුණගෙන ඒ අරමුණෙහි එල්බගෙන පවක්නම් සිත දැන කියනවා එය අරමුණ ලැබුණා කියන එක දක්වලා ඊළඟට තතෝ කරං ඊට අනුසුරව සමේව තතෝ කප්පිතං ආලම්බනං ආරබ්බ ආලම්බන මාරබ්බ විපච්ච මානක සම්මාන රූපං පරිසුද්ධං පක්කිලිත්තං වා උපපජ්ජිතබ්බ භවාන් රූපං තතෝ මතංග චිත්ත සම්පාදං අභින්නම් පවත්තති බාහුල්ලේන සමේව වාපන ජනක භූතං කම්මං අභිනව කරන වශයෙන් බාරක් පවත්තන් කෝති මේ කාරණය මම එදා කියලා එසේ එළඹ සිටියා වූ අලමු අරමුණ ගෙන ඒ අරමුණෙහි එල්බගෙන අරමුණ ගනිමින් ඒ විපාක දෙන්නා වූ කර්මයට අනුරූපව ඒ පිරිසිදු වූ අපිරිසිදු වූ උපපජ්ජිතබ්බ භවානු රූපං ඒ දැන් උපදින්නට යන්නේ යම් භවයක නම් ඒ භවයට අනුරූප වන පරිදි මේතනත්තාගේ සිත සතෝන සංග චිත්තසංතානං අභින්නම් පවත්තති බාහුව. নিরතුරුම බහුල වශයෙන් ඒ පැත්තට නැඹුරු වෙලා බර වෙලා චිත්තසංතානය පවතී. තමේව ලාපන ජනක භූතං කම්මං අභිනව කරන වශයෙන් ద్వාරපවත්තං පුත් ඒ එලෙස ඒ අරමුණු අරමුණ ලැබ ඒ අරමුණ එයි එල්බගෙන සිත මේ අවස්ථාවේදී පවතින්නේ හරියට මේ සමාන්ත විපාක දීමට එළඹ සිටි කර්මය යමක් නම් ඒ කර්මය අලුත් කිරීමක් වශයෙන් අලුත් කිරීම වශයෙන් එය මේ ద్వාරෙහි පවතින්නේ වේ කියලා තමයි. සම්මන් අභිනව කරන වශයෙන් ద్వාරක්වත් ගන්නද. ඉතින් ඒ අන්තිමට මේ මරණයටම ආසන්න අවස්ථාවේදී පච්චාසන්න මරණස්ස තස්ස වීති චිත්තාවසා දැන් ඒ මරණාසන්න අවස්ථාවේදී උපදනා වූ චිත්ත වීතියට කියනවා මරණාසන්න චිත්ත වීතිය කියලා. ඒ මරණාසන්න චිත්ත වීතියෙහි තිබෙනවා හේද. මේ පින්නතුන් අප ඉගෙනගෙන තිබෙනවා වීතියක් චිත්ත වීතියක් ආරම්භ වන්නේ ආවර්ජන සුතිංක. ඒ චක්සුද්්වාරාදී පංචද්වාරිකව ලැබෙන මරණාසන්න චිත්ත වීතියක් වෙතොත් උපේක්ෂා සහගත පංචද්වාරා වචන සිතක්. එහෙම නැත්නම් මනෝද්වාරික මරණාසන්න චිත්ත වීතියක් ලෙස උපේක්ෂා සහගත මනෝද්වාරා වචන සිතයි කියන ඒ සිත පළමුවෙන් හටගන්නේ වීතිය. දැන් ඒ ආවර්ජණයෙන් දැන් චක්සුද්්වාරයක මරණාසන්න චිත්ත වීතියක් නෝ. දන්නවා චක්සුද්්වාරයට ගත හැක්කේ වර්තමාන රූපාරම්මණය. අතීත රූපාරම්මණයක්වත් අනාගත රූපාරම්මණයක්වත් කියන මේවා චක්සුද්්වාරික චිත්ත වීතියකට අරමුණු වෙන්නේ නැහැ. චක්සුද්්වාරික චිත්ත වීතියක් කියනකොටම එක හෙලාම නැත්නම් අවධාරණයෙන්ම කියවෙන කරුණක් තමයි එය වර්තමාන රූපාරම්මණය අරමුණු කරමින් ලැබෙන චිත්ත වීතියක් කියන එක. අනේ පංචද්වාරා වජ්ජන ස්ථිතින් ඒ රූපාරම්මණය මේ භවංග සම්පතිය නවත්තලා සිත් පරපුර යොමු කරනවා හරවන. එතෙන් මේ මරණාසන්න අවස්ථාවේදී ඇතිවන ඒ රූපාරම්මණය තමගේ ඇහැට පේන එකක් මේ චතුද්වාරික මරණාසන්න චිත්ත වීතියක් කියනකොට ඇහැට පෙනෙන රූපාරම්මණයක් ගන්න. ඒකයි චතුද්වාරික. සමහර විටක රූපාරම්මණයක් අරමුණු වන්නට පුළුවන්. ඇසට නොපෙනෙන. එහෙනම් ඒක මනෝද්වාරයට වැටෙන එක. ඒ ඒ රූපාරම්මණය පිළිබඳව කිය යුතු නෑ. ඒක වර්තමානමයි කියන්නේ. ඒක අතීත රූපයක් වෙන්නට පුළුවන්. අනාගත වර්තමාන රූපයක් වෙන්නට පුළුවන්. ඒ විදිහේ රූපාරම්මණයක් ආරම්භ වෙනවා. ශබ්දාරම්මන, ගන්ධාරම්මන, රසාරම්මන, පොට්ටබ්බාරම්මන කියන ඒවානේ චක්කුසෝත ධාම ජීවහා කාය කියන ඒ ద్వාරික චිත්ත වීතිවල අරමුණු වන්නේ පිළිවෙලින් වර්තමාන රූපාරම්මන ශබ්දාරම්මන ආදි වශයෙන් එනිසා ඒ චක්කුද්්වාරික හෝ සෝතද්්වාරික මොකද සෝතද්්වාරිකය කියන්නේ සමහරෙකුට ඒ මරණාසන්න චිත්ත වීතියෙහි චිත්ත වීතියෙහි චිත්ත වීතියෙන් ගනු ලබන ආරම්මණය කර්ම නිමිත්ත වෙන ශබ්දයේ විය හැකියි කර්ම නිමිත්ත වෙන ශබ්දය. එහෙම නැත්නම් කර්ම නිමිත්ත වෙන ගන්ධය. ශබ්දේන සෝතද්වාරක මරණාසන්න චිත්තනි. දැන් සමහරකට ඔය මේ කිරිත් කියන එහෙම නැත්නම් ඔය සතිපට්ඨාන සූත්‍රයේ සජ්ජායනා කරන එහෙම අවස්ථා තිබෙන මරණාසන්න අවස්ථාවේදී සමහරෙක් ළඟට වෙලා එහෙම කියවනවා. ඇතැම් විටක ඒක ඒකාන්තියෙන්ම සිදුවෙනවා කියන්න බෑ. ඇතැම් විටක එය මරණාසන්න චිත්ත වීතිෙහි අරමුණ වශයෙන් ශබ්දාරම්මණය අරමුණු කරගෙන ඒ මරණාසන්න චිත්ත වීතිය උපදිනට පුළුවන්. ඒ ගන්ධයත් එහෙමයි. රසය රසය නැති දිවට දැනෙන්නේ. සමහර විට ඒ අවස්ථාවේදීම ඒ විදිහේ දෙයක් කෙනෙකුට තෝ පෙවුව. ඒ අරමුණු කොට උපදින්නට පුළුවන්. ඒ විදිහේ දෙයක් Taman දන් දීලා තිබෙනවා නම් ඒ ඒ මේ කර්ම නිමිත්ත වෙන්නට මේ විදිහේ රසයක් දීලා තියෙනවා. පොත්පත්ද යක් එහෙමයි. ඒ කොටින් කියනවා නම් චක්සුද්්වාරාදී පංචද්වාරයක මරණාසන්න චිත්ත වීතියක් වේනම් එය එලේලේ තිබෙන රූපාදී පංචාරම්භණයන් අතුරෙන් ගමක් අරමුණු කරමිනුයි උපදී. පිළිවෙලින් ගත්තා. පච්චාසන්න මරණස්ස පස්ස වීති චිත්තාවසාන. ඉතින් මනෝද්වාරිකව ලැබෙන එකක් නම් ඒට ඒ අතීත වර්තමාන අනාගත කියන කවරක් හෝ අරමුණු කරන්නට පුළුවන් බවක් මනෝද්වාරයට තියෙනවානේ. ඒ නිසා අතීත වූ හෝ වර්තමාන වූ අරමුණක් ගෙනයි ඒ මේ මනෝද්වාරාවජන චිත්ත වීතිය මරණ ద్వාරික චිත්ත වීතිය උපදින. මෙතන කියනවා පච්චාසන්න මරණස්ස තස්ස වීති චිත්තාවසාන ඒ ඒකේ මරණාසන්න චිත්ත වීතියෙහි අවසානයි. මරණාසන්න චිත්ත වීතිය ප්‍රස්තාර කරන විට ඒ චක්සුද්්වාරිකාදී නම් අපි කියවා පංචද්වාර ආවර්ජණයෙන් ආරම්භ කරනවා මනෝද්වාරකයකට නම් මනෝද්වාර ආවර්ජණයෙන් ආරම්භ කරන්න. ඊළඟට මනෝද්වාර ආවර්ජණයෙන් ආරම්භ කරනවා නම් ආවර්ජණයට අනුසුරුව ජවන් පසක් දක්වනවා. දැන් මරණාසන්න අවස්ථාවේදී මරණාසන්න ජවනයන් පහයි උපදින්නේ කියලා දක්වනවා. ඒ දක්වන්නේ මේ ඒ වස්තු දුබලතාව හේතු කොටගෙන. හදේ වස්තු එක දුබලයි ඒ නිසා අර ප්‍රවෘත්ති කාලයේදී ජවන් කාම ජවන් වල පැවැත්ම චිත්තක්ෂණ හතක් උසත් මේ අවස්ථාවේදී එහෙම ජවන් හතක් යන්නට පුළුවන් කමක් නෑ සුබල බැවින් ඒ නිසා ජවන් ජවන් පහක් දක්වන ඒ මරණාසන්න අවස්ථාව මරණාසන්න ජවන් පහයි කියලා කියන්නේ එදින මේ ජවන් වලට අනුතුරුව අනුතුරුව සමහරකගේ චුතිය සිදුවෙනවා සමහරකගේ ධවණයට අනුතුරුව සදාරම්මණය වෙලා සිටිය සිටිය. සමහරෙකුගේ ධවණයට අනුතුරුව භවාංග වෙලා සිටිය සිටිය. තවත් කෙනෙකුගේ ධවණයට අනුතුරුව සදාරම්මන වෙලා ඊට අනුතුරුව භවාංගය ඇතිව ඊට පසු සිටිය සිටිය. එහෙම කී හතර ආකාරයකින් ඒ මරණාසන්න මේ චිත්ත වීතියාව සානෙහිදී ත්‍ෘතිය වෙන හැටි දක්වලා තිබෙනවා. එනිසා පච්චාසන්න මරණස්ස පස්ස වීති චිත්තාවසානය. මේ මරණාසන්න චිත්ත වීතියේ අවසානය. මේ පින්නතුන් ඉගෙනගෙන තිබෙනවා මුලදී මේ චිත්ත වීති පිළිබඳව කතා කරන විට ඒ චිත්ත වීතියක අවසානයේ කියනකොට ඒ වීතියක අයත් සිත්වල අන්තිම සිත තමයි ඒකේ අවසාන සිතේ කියලා දක්වන්නේ. වීති සිත්ය වීති මුක්ත සිත්ය කියන මේ ප්‍රභේදය අප ඉගෙනගෙන තිබෙනවා. වීති සිත්යේ කීවේ සිත් 80කට බව දන්නවානේ. වීති මුක්ත සිත්යේ කීවේ සිත් 9කට. එනකොට වීති මුක්තව ලැබෙන තවත් සිත් තිබෙනවා. කියන්නේ භවං පටිසන්ධි භවාංග චුති කියන මේ කෘත්‍යයන් සිදු කරන අවස්ථාවේදී ඒ ඒ සිත් වීති මුක්තවයි ලැබෙන්නේ. සිත් වීතියකට ඇතුළත් නැහැ. දැන් පටිසන්ධි සිත අපට ලැබුණේ ආවර්ජණයට උපකාරේ ආවර්ජණයක් උපකාර වන්නේ නැහැ මේ අවස්ථාවේ. ත්‍ෘතියට අනතුරුව පටිසන්ධි. එතකොට ඊළඟට ප්‍රතිසංවිසිතට පස්සේ භවාංග උපදිනවා. භවාංග සිතට අර ප්‍රතිසංවිසිතෙන් ගත්ත අරමුණ ලබා දීමට ආවර්ජණයට උපකාරයක් වුණා නැහැ. ඒ ප්‍රතිසංගියට අනුතුරුව ඒ විපාක සිතමනේ භවාංග කෘත්‍යයෙන් ඉදෙන්නේ. එහි ඒ ප්‍රතිසංගියෙන් ගත්ත අරමුණෙහි මේ ඉඳගෙන භවාංග පවතින. එහෙම නෙවෙයි වීති සිත් වන්නට නම් ඒ වීතිය වීතියට පමුණුවන ඒ වීතිය ආරම්භ කරන වීති උපදින්නට අවස්ථාවක් ලබා දෙන වීති සිතක් උපදින්නට ඕනේ. ඒ වීති සිත තමයි පංචද්වාරයේදී පංචද්වාරා වජ්ජන සිත, මනෝද්වාරයේදී මනෝද්වාරා වජ්ජන සිත කියන්නේ. කටිසන්දි භවංග චුති කියන මේ කෘත්‍යයන් සිදු කරන සිත් ඒ ඒ කෘත්‍යයන් සිදු කරන අවස්ථාවේදී වීති මුක්තයි. ඉතින් අප ඉගෙනගෙන තිබෙනවා ප්‍රතිසන්දි භවාංග චුති කියන මේ කෘත්‍යයන් සිදු කරන සිත් සියල්ලම ධානවයයි කියලා. කාමාවචර ප්‍රතිසන්දි 10ක් තිබෙනවා. රූපාවචර ප්‍රතිසන්දි 5ක් තිබෙනවා සිත් වශයෙන්. අරූපාවචර ප්‍රතිසන්දි සිත් 4ක් තිබෙනවා. ඒ ධානවේ එමය ගන්නේ. අහේතුක ප්‍රතිසන්දි දෙකක් තිබෙනවා අකුසල විපාක උපේක්ෂා සහගත සම්තිරණය කුසල විපාක උපේක්ෂා සහගත සම්තිරණය කියලා. ඊළඟට සහේතුක ප්‍රතිසන්දි අටක් තිබෙනවා කාමාවචර හතරක් ත්‍රි හේතුකයි හතරක් ද්වි හේතුකයි. සෝමනස්ස සහගත ආදි වශයෙන් දැක්වෙන ඥාන සංප්‍රයුක්ත විපාකසෙ ඒ ත්‍රි හේතුක ප්‍රතිසන්දි. ඥාන විප්‍රයුක්ත විපාකසෙ ගිහේතුක ප්‍රතිසම්ප ගෙන දෙන සිත්. මෙහෙම ඒ සහේතුක ප්‍රතිසම්පි තිබෙන වලින් හතරක් ත්‍රි හේතුකයි හතරක් ද්වි හේතුකයි. එහෙම කාමාවචර ප්‍රතිසන්දි 10ක් තිබෙනවා. අහේතුක ප්‍රතිසන්දි 2යි, ද්වි හේතුක ප්‍රතිසන්දි 4යි, ත්‍රි හේතුක ප්‍රතිසන්දි 4යි. ඒ 10යි. ඊළඟට රූපාවචර ප්‍රතිසන්දි සිත් පහක් තිබෙනවා. රූපාවචර විපාක සිත් පහ. අරූපාවචර ප්‍රතිසන්ධි හතරක් තිබෙනවා. අරූපාවචර විපාක සිත් හතර. ඒ සියල්ලම තමයි ඒ ප්‍රතිසන්ධි භවාංග සිටි කෘත්‍යවත් සිත් 19 කියන්නේ. 19. ඒ 19ම ඒ ඒ කෘත්‍යයන් සිදු කරන අවස්ථාවලදී වීති මුක්තයි. නමුත් ඒ 19න් 10ක් 10ක් කියවේ අර කාමාවචර ප්‍රතිසන්දි 10. ඒ සිත් 10. ඒ සිත් 10න් අහේතුක ප්‍රතිසන්දි සිත් දෙක ඒ ප්‍රතිසන්දි භවාංග චුති කියන මේ කෘත්‍ය තුන පමණ නොවේ කරන්නේ. සිත වීතිවලදී ඒවා සම්තිරණ සදාරම්මන කියන කෘත්‍යනුත් කරනවා. ඒ සම්තිරණ සදාරම්මන කෘත්‍යයන් සිදු කරන විට ඒවා වීති සිත් වශයෙන් ලැබෙන්නේ. ඒවා වීති මුත වන්නේ පටිසන්ධි භවාංග ත්‍ුති කියන මේ කෘත්‍යයන් සිදු කරන විට. ඒ නිසා මේ සිත් දෙක ඒකාන්ත වීති මුක්ත සිත් දෙකක් නෙවෙයි. ඒවා සමහර විටක වීති මුක්ත වෙනවා. සමහර විටක වීති වලට ඇතුළත් වෙනවා. වීති සිත් වෙනවා. ඒ දෙක. ඊළඟට මහා විපාක අතේ කියන ඒ කාමාවචර ත්‍රි හේතුක ප්‍රතිසන්දි හතර සහ ද්වි හේතුක ප්‍රතිසන්දි හතර ඒ සිත් හතර ඒවා ඒවා ඇතම් විටකදී සදා රමණ කෘත්‍යය සිදු කරයි දුන් කෙනෙකුට දුන් කෙනෙකු ලබන සැප බලාපොරොත්තු වන්නට බෑ. දම් දුන්න කෙනෙක් නේද? නිදුන් කෙනෙක් නෙවෙයි. ඒ නම් දුන්න තැනත්තා සසරදී සසරේ කියන එක කෙනෙකුට එකවරම අවසන් කරන්නට පුළුවන් එකක් නෙවෙයි. බොහෝ දෙනෙක් සමහරෙකු එහෙම අවසන් කිරීමේ උත්සාහය කරනවා. ඒ සඳහා සියල්ල අත්හැරලා ඒ නෛෂ්ක්‍රම්‍ය කොට ඒ සඳහාම තම ජීවිතය කැප කරලා ඇතැම් විටක ඒ අදහස ඉටු කරගන්නවා ඒ ජීවිතය. ඒක බැරි වුණොත් නැවතත් සසර උපදින්නට දැන සංසාරික පැවැත්ම ගෙන යනවා. නැවත උත්පත්තියක් ලබනවා. ඒ උත්පත්තිය ලබන තැන. තැන. ආහාරයෙන් යැපෙන තැනක් නම්. ප්‍රයාණ දීමෙන් යැපෙන තැනක්. නම් මිනිස්ලෝ වගේ. දැන් මුදුන් කෙනෙකුට ඒ ආහාර වශයෙන් ලබන සැපය ආහාර පාන ගැ කැමති ආහාර පාන ලැබීම කියන එක සැපයක්. ඒ සැපය නැති වෙන්නට පුළුවන්. නුදුන් හේතුවේ. අනුම් පළඟුම් හොඳ ඇති ළමෙකුට ඇත්නම් ඒක එතන කාට ඇතිවන සැපයක්. ඒවා නොලැබී යන්නට පුළුවන්. තමාට ඉන්නට තැනක් තිබෙන එක ඒක සැපයක්. නැත්නම් කරදරයක් කියලා හරියන්නේ. එහෙම නුදුන් කෙනෙකුට ඒ සැපේ නැතිවන්නට පුළුවන්. දැන් සමහරෙක් සිටින්නට පුළුවන් භික්ෂුන් වහන්සේ නමකගේ හෝ දීප නමකගේ හෝ ස්වල්ප කාලයකට ස්වල්ප වේලාවකට හෝ වාසය කිරීමට නැවතී සිටීමට ගිමන් හැරීමට Tamanගේ ගෙදර හෝ එහෙම නැත්නම් ඒ බඳු තැන සලසා දුන් කෙනෙක් වෙතොනි ඒ වගේ එහෙම පින් නොකර හැරියොත් එතනටාට ඉන්නට සුදුසු හොඳ වාසස්ථාන හිම ලැබී යන්නට පුළුවන්. ඒ නිසා පින්වල තිරෙනවා සැපගෙන දෙන බව. එවැගේම පිනේ තිබෙනවා නුවණගෙන දෙන බව. එනිසායි පින් ගැන කියන තැනදී පඤ්ඤා සංවත්තනික පුඤ්ඤ සංවත්තනික කියලා දෙකක් ගන්නවා. පඤ්ඤා සංවත්තනික කියන්නේ නුවණ ලැබීමට හේතු වන පින්. කුසල් පුණ්‍ය සංවර්ධනික කියන්නේ සැප ගෙන දෙවන පින් එහෙම ඒවා දැන් ඒ දන් දීම කරන්නට ඕන එබැවින් මා මම දන්නේ මේ පින්තුන්ට කිව්වද කියලා අර බුදුරජාණන් වහන්සේගෙන් කාරණයක් අහන්නට ගිය ඒ සුමනා රාජකුමාරිය අහුවානේ ස්වාමීන් වහන්සේගේ දායකයෝ ශ්‍රාවකයෝ ශ්‍රාවකයෝ දෙදෙනෙක් සිටිනවා. ඒ දෙදෙනාගෙන් එක්කෙනෙක් දායකයෙක්. දායකයෙක් කියන්නේ දන් දෙන කෙනෙක්. අනිත් එක්කෙනා දන් නොදෙන කෙනෙක්. මේ දෙදෙනා ස්වාමීන් මැරිලා දෙව්ලොව උපදිනවා. ඒ දෙව්ලොව උපන් ඒ දෙදෙනාගේ වෙනසක් වෙනවාද? වෙනවස් මොනවා වෙන්නේ? දන් දුන් දැනත්තා, නුදුන් දැනත්තාට වඩා දිවෙනය ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් අධිපතිකමින් වැඩි කෙනෙක් වෙනවා. ඒ වගේම ස්වාමී දෙදෙනා එතනින් චිත වෙලා මේ මිනිස් ලෝකෙට එනවා. එහිදී ඔවුන්ගේ වෙනසක් වෙනවා වෙන වස්තුනාවේදී. දම් දුන් තැනත්තා මුදුන් තැනත්තාට වඩා මානසික ආයුෂ වර්ණ සැප බල අධිපතිකම් කියන මේවා ලබනවා. ඒ දෙදෙනා ස්වාමී දීගේ අත්හැරලා මහාන වෙනවා. පණ වුණාම වුණගේ වෙනසක් තිබෙනවද? තිබෙනවා සුමනාවෙනි. ඒ දන් දුන් තැනත්තා දන් මුදුන් තැනත්තාට වඩා නොයිලාම චීවර පිණ්ඩපාත සේනාසන ගිලන්පස කියන මේවා බොහෝ සෙයින් බහුල වශයෙන් ලබනවා. ස්වාමීන් වහන්සේදනා මේ ඒ මහානකම මහානකම සම්පූර්ණ කොට රහත් වෙනවා. එහිදී ඔවුන්ගේ වෙනසක් වෙනවා කිසිමනාවක්. එතෙන්දී වෙනසක් වන්නේ නැති බව බුද්ධජනක හස්ස වදා. ඒ කියන්නේ රහත් වීමයි කියනකොට රහත් වීමයි කියන්නේ කෙලෙසුන් ප්‍රහාණය කිරීම. ඒ ක්ලේශ ප්‍රහාණය වශයෙන් ගත්තම දෙදෙනාගේම සමානයි. නමුත් මේ දෙදෙනාගේම සමානත්වය තිබුණා. ඒ රහත් භවයේ සමානත්වය තිබුණා. රහත් වූවක් ලැබීම අතින් සැලකෙන විට වෙනස තිබෙනවා. මුදුන් තැනත්තා දුන් තැනත්තා කියන මේ දෙදෙනාගේ වෙනසක් තිබෙනවා. වඩ වඩාත් ලබන කෙනෙක් වෙනවා කියන්නේ අනිත් එක්කෙනාට ඒ තරම් ලැබෙන්නේ නැති කෙනෙක්. අන්න එහෙම පින් කියන ඒවා. ඒ නිසා පින් කිරීමේදී හොඳ හැටි පින් කිරීමට ඉගෙන ඉගෙන ගන්නට ඕන. මොකද අපේ මේ එක ජීවිතයක් නෙවෙයි. මේ ළඟටත් උපදින්නට ඕන. එතෙන්දී පින් කොට ලබන ලද ජීවිතයක් වුණා. දින නිසා සුගතිගාමි වුණා කියන්නේ කුසලයෙන් නිසා දින නිසා සුගතිගාමි වුණා. ඒ සුගතියෙහිදී වුවද තමන්ට ලැබිය යුතු දේවල් වල අඩුපාඩුකම් නිසා හිතට මහා කරදරයක් ඇති කරදර ඇති වෙන්නට පුළුවන්. ඒ අනේ යක්තිය නැහැ. ඒ නිසා මේ සමහරෙකුට පුළුවන් කියන්නට තමන්ට කිසිදු අඩුපාඩුවක් නැtei කියලා. එහෙම කියන අය සිටිනවා. ඉතින් ඒක බොහොම එකාතකින් නපුරුයි ඒ අය හිතනවා හැමදාම මෙහෙමයි කියලා. මෙහෙමයි කියලා ඒ අය බොහෝ දෙනෙක් පින් කිරීමට කුසලයට නැඹුරු නැහැ. ඒගොල්ලෝ අර පුරාණ කාබති කියනවා වගේ. අර ජී જાතිවලදී කරන ලද පින් මේ જાතියේදී ඒවායේ විපාක ඒවායින් ලැබෙන සප සම්පත් විඳිනවා මිසක වර්තමානයේ හොඳින් ගත කරන්නේ නැහැ. අන්න ඒ භයානකම. එන්නේ අප කාහට මරණය කියන එක සිදු වෙනවා. ඒක වළක්වන්නට පුළුවන් කවුරුවත් නැහැ. ඒ මැරෙන වේලාවේදී අප කර තිබෙන කුසල කුසල කර්ම කියන මේවා තමයි විපාක දීම සඳහා ඉදිරිපත් කරන්නේ. ඒ නිසා අපට ඒ කුසල් අතින් යමක් Tamante තරයේ හිතේ තබා ගන්නට පුළුවන් එකක් තිබෙනවා. ඒ කියන්නේ. එපමණක් නෙවෙයි. Taman බැරිලා උපදින්නට කැමති වන්නේ යම් තැනකද ඒ ගැන සිතේ නිතර තිබෙන්නට ඕනේ හැරුණු බව බව අසුවල් තැනයි ඉදිරියට මාතේ ඒ කාරණේ මොකද දැන් අහසට දැමු යම් කිසි කෝටුවක් අපි ගන්න කෝටුවක් ඒ කෝටුව බිමට එනවා ඒ බිමට එනකොට ඒකේ කොයි කොන බිමේ බිම ගෑවෙනවද පළමුවෙන් එහෙම නැත්නම් මැද ගෑවෙනවද කියලා කටවත් කියන්නට බෑ එන හැටියට. කොයි විදිහේ ඉද දන්නේ නැහැ. අන්න ඒ වගේ අවිනිශ්චිත තත්වයක් වෙනවා. ඒ මරණ මරණයට අනුතුරුව ලැබෙන ආත්ම භාවය කෙබඳු දෙයි කෙබඳු එකක් වන්නේද? සමහර විටක කෙනෙක් බොහෝම සැප සම්පත් වලින් ආඩ්‍ය එහෙත් මේ බණ දහමක් අසන්නට නොලැබෙන මේ විදේශයක ඒ නැත්තම් මේ කියනවානේ අර මේ පිටසක්වලක එහෙම උපදී ඒ නිසා යම් කිසි අදිෂ්ඨාන වශයෙන් තබා ගන්නට කියලා එහෙම නියමයක් කරනවා. ඒ නියමයේ නරක එකක් නෙවෙයි. ඒ අදිෂ්ඨානය කියන එක මම තමයි මේ ලෝභයෙන් කරන ප්‍රාර්ථනාවක් වශයෙන් නෙවෙයි ඒක කරන්නේ. තමන්ගේ බලාපොරොත්තු කුබා මේ මේ ජීවිතේ නැත්නම් මේ ජීවිතෙහිදී කරන ලද ඒ යහපත් වැඩ ඒ යහපත් පුරුදු භාවනා ආදී මේවා තවදුරටත් දියුණු කරගන්න බලාපොරොත්තු වන්නේ නම් ඊට සුදුසු තැන ප්‍රාර්ථනා වශයෙන් ලබා ගන්න ඉතින් මේ ප්‍රාර්ථනා කළ පරිදි ඒක හරියනවා කියන්නත් බෑ. ඒකටත් ඉරෙන්නට ඕනේ ප්‍රාර්ථනාව ප්‍රාර්ථනාවට ලැබිය යුතු උපකාරය. දෙක. උපකාරය කොහොමකින්ද දෙන්නේ? තමන් කරන පිනෙන්. ඒ නිසා තමන්ට පින් වලින් තමන් කරන පින් වලින් යමක් පිළිබඳව තදින් හිතේ තබා ගන්නට පුළුවන් නම් දැන් එහෙම පින් සමහරෙකුට තිබෙනවා. මම ඊට කලින් දවසක කිව්වේ අර දුටුගැමුණු රජතුමාට ඒ දුටුගැමුණු රජතුමා චූලංගනි යුද්ධයේදී සහෝදරයාට කරදිලා ගිහින් තමනුත් තමන්ගේ මේ මේ ඇමතියත් අශ්‍රයක්. ඉතින් ඒ තැනදී කන්නට දෙයක් තියෙනවද කියලා ඇහුවම ඇමතියා කෙනෙක්ලා තිබුණු පත්මුලක් තිබුණා. ඒක තුනට බෙදලා නෑ හතරට බෙදලා කාල භෝෂා කළා. පොංග දිවයිනින් මහරහතන් වහන්සේ නමක් වැඩියා. වහන්සේට පූජා කළා. ඒ කොටස විතරක් නෙමෙයි තමන්ගේ කොටසත් පූජා. ඇමතියක් කැමතුම ඒ කොටසත් පූජා. අශ්‍රයක් ඒ ඉන්දියාවට දැක්වයි. ඔකෝ පූජා කළා. අඳුරේ අත් අරගෙන වැඩන රහතන් වහන්සේ හැම දිනකටම ඉඳලා පස්සේ පාත්‍රයෙන් අපසු ඒ ආහාර කොටස ඉවුවා කියලා මට මතකයි. ඉතින් කොහොමhari ඒකයි මතක් වුනේ පින් පොත කියනකොට එතන කියන විදිහට නවත්තන්න කිව්වා. ඒක සිතට තදින්. මොකද ඊටාම් දුෂ්කර අවස්ථාවකදී Taman කළ දානමය පින. මහන්සේ එතුමා රුවන්වැලි සෑය ඇදුවා. කවුනේ ඉඳහක් ඒ ඔක්කොටම වඩා මේ සිතේ තැන්පත් කරගත්ත බලවත් කිනක්. අනේ එහෙම පින් යම් සිතක් Tamanta සිතේ තදින් තබා ගන්න පුළුවන්. එහෙම කියන්නට පින් කරන්නට පින් කරනවා. සමහරු මේ පින් කරනවා කියන එකට බය පින් කරනවා කියන්නේ Taman අමාරුවේ වැටිලා කරනම ඒවයි කියලා නෙවෙයි. එහෙම කරන්නේ. පින් කියන ඒවා Tamanගේ හිත හොඳට සකස් කරගෙන කරන ක්‍රියාවේ පින් කියන්නේ ඒකට කර්ම කර්මඵල විශ්වාසය හොඳට තියෙන්නට ඕනේ. Taman කරන කර්මය පිළිබඳව හොඳට දැනගෙන තියෙනවා. ඒක දැනගෙන කරනකොට ඒ පින ලොකු පිරක් බලවත් එකක්. සා එකම පින ඒ නිසායි ක්‍රියාව වශයෙන් එකමයි කියලා. දන් දුන්නා. නමුත් ඒ දන් දුන් පින සිදු කරගත්ත සිය දෙනෙක් වෙතොත් ඒ සිය දෙනාගේ පින සියක් ආකාරයි. දහස් දෙනෙක් වුණොත් ඒ දහස් දෙනාගේ පින දහස් ආකාරයි. හේතුව සිත. සමහර කදී සිතෙහි ශ්‍රද්ධාව මමයි. නුවණ තියෙනවා. තව තව දේවල් අඩු වැඩිකම් තිබෙනවා. ඉතින් ඒක අනිත් එක්කෙනාට වඩා වෙනසක්. අනිත් එක්කෙනාගේ කුසලයට වඩා වෙනසක්. අනිත් එක්කෙනාට ශ්‍රද්ධාව අධිකයි. නමුත් නුවණ ඒ තරම් නැහැ. තවත් ධර්මයන්ගේ ඒ අබල දුබලකම් තිබෙනවා. අන්න ඒ විදිහට වෙනස් වෙනවා. ඉතින් මේ ඔක්කොම සකස් කරගෙන හොඳට කරනකොට පින කර්ම වශයෙන් ක්‍රියාව වශයෙන් එකක්වත් විශේෂකම් අනේ එහෙම විශේෂ වන්නට හේතු වන්නේ ඒ සිතේ හත ගන්නා චේතනාව පමණයි චේතනාව නම් දන් දෙන චේතනාවනේ දන් දෙන චේතනාව ඒ පමණක් නෙවෙයි ඒකට ඒකී බුදුන තවත් ඉදිරිපත් කරන තවත් එක එකතු වෙන අනිකුත් ධර්ම අනේ ඒ වශයෙන් ඉතින් ඒ කොම කරලා මේ අවසාන මොහොතට මූණ කන විට කල්පියා මතක් වෙන්නට පුළුවන් සමහර විටක අදිසියේ සිදුවන මරණයක් වුත් ඒත් පුළුවන් Tamanට තමන් විතර මතක් කරගත්ත දිනක් වෙතොත් ඒක ඉදිරිපත් විය හැකි. ඉතින් භාවනාමය කුසලය දිනු කරගෙන තිබෙන කෙනෙකුට නම් ඒක උපකාර වෙනවා ඊළඟ භවයේදීම කරන්නට. මොකද එතෙන්දී අර භාවනාමය කුසලය පුරුදු කරලා තිබුණු අයට අකුසලයට එන්නට ඒ තරම් ඉඩක් ලැබෙන්නේ නැහැ. Taman සිහියෙන් යුතුව කල් ගෙවුණු තැනක් දුනොත්. අන්න එහෙම නිසා ඒ මරණාසන්න අවස්ථාවේදී විපාක දීමට ඉන්න ත්‍රිපත් කරන කර්මය කෙබඳු කර්මයක් දෙයි කියන එක ඒ විසකවම කියන්නට කාටවත් බෑ. කුසල අකුසල කියන මේ කර්ම දෙක අතරින් යම් කිසිවක් ඉදිරිපත් වන්නේ ඒ ඉදිරිපත් වන කර්මයට අනුව අනුව තමයි ඒ කර්මයේම සිහිවන්නේ එහෙම නැත්නම් කර්ම නිමිත්ත එහෙම නැත්නම් ගතිය. කර්මය නම් මනෝද්වාරික සිතකින්මයි ගන්නෙ. කර්ම නිමිත්ත නම් සද්්වාරයේතම අරමුණු විය හැකි සද්්වාරයෙන් කවර ద్వාරයකවා ඒ වගේමයි ගති නිමිත්ත. එහෙම දක්වනවා. දැන් ඒ මරණාසන්න අවස්ථාවේදී ඇතිවන චිත්ත වීතිය තමයි දක්වන්නේ අවසාන චිත්ත වීතිය. ඒක භවංග යන අතරේ ඒ භවංග සම්පතිය නැවතිලා. චක්ෂුද්්වාරික, සෝතද්්වාරික, ගහනද්්වාරික, ජීවහද්්වාරික, කායද්්වාරික මරණාසන චිත්ත වීතියක් නම් අතීත භවංග භවංග චලන කියන ඒවා දක්වනවා. අතීත භවංග භවංග චලන ඊළඟට චක්ෂුද්්වාරික චිත්ත වීතියක් නම් චක්කු පංචද්වාරා වජ්ජනේ, චක්කු විඥානය, සම්පටිච්ඡනේ, සම්තිරණය, ගොතකණය, ජවනයේ පස්වරක් ඊළඟට තදාරම්මණය වෙනවා නම් තදාරම්මන දෙක තදාරම්මණයට අනුතුරුවම චුතිය වෙනවා නම් චුතිසිත ඊළඟට පටිසම් ඒ පංචද්වාරා වජ්ජනීහි සිට තදාරම්මණය දක්වා වූ සිත්වලට අරමුණු වූයේ වර්තමාන රූපාරම්මණය අපි කියේ චක්ෂුද්වාරික මරණාසන්න චිත්ත කිතිය ගැනනේ වර්තමාන රූපාරම්මණය ඊළඟට චුතිය දෙනවා නම් චුතිසිතේ ආරමුණ ඒක නෙවේ. චුතිසිතේ ආරමුණ මේ භවයේ භවාංග සිතේ ආරමුණ. ඒ කියන්නේ මේ භවයේ පරි ප්‍රතිසම්පිතේ ආරමුණ. චුතියට අනුතුරුව ප්‍රතිසම්පිය. අන්නේ ප්‍රතිසම්පියෙන් ගන්නේ අර දැන් චක්සුද්වාරික මරණාසන්න චිත්ත වීතියක් කියලා කිව්වේ ඒ මරණාසන්න චිත්ත වීතියේ සිත් වලට ආරමුණු වූ වර්තමාන රූපාරම්මණය. රූපාරම්මණය. මේ චුතිසිත වෙනතුරුත් ඊට අයත් ආයු කාලය සම්පූර්ණ වෙලා නැහැ. චුතියට අනුතුරුව ලැබෙන පටිසන්ධිතේ ආරම්භන වන්නේ ඒ වර්තමාන රූපාරම්භය. පටිසන්ධියට අනුතුරුව භවංග ඇති වෙනවා 15ක් හෝ 16ක්. එයින් කීපයකට මේ චිත්තක්ෂණ 17 සම්පූර්ණ වෙනතුරු වර්තමාන අර රූපාරම්භණය යන්න වන්නේ. ඉන් අනුතුරුව ඒ රූපාරම්මණයම අතීත වශයෙන් අරමුණු කරමින් භවංග සිත පවතිනවා. එහෙම භවංග 15ක් හෝ 16ක් ගත වුණාට පස්සේ මනෝද්වාරා වජ්ජන සිත කියන ඒ මනෝද්වාරා වජ්ජනය උපදිනවා කුමක් අරමුණු කොටද මේ ලැබූ භවය අරමුණු කොට ඊළඟට භවනිකාන්තික ලෝභ ජවන් කියන ඒ ලැබූ භවයට ආසා කරන ලෝභ මූල සිත සිතක් අට හත්වරක් උපදිනවා. ලෝභ මූල සිත, ලෝභ මූල සිත අට අතුරෙන් යම් කිසි සිතක් ඒ පුද්ගලයාගේ තත්වයේ හැටියට සෝවාන් පුද්ගලෙක් නම් සකදාගාමි අනාගාමි ඒබන්දෙක් නම් අර ditthිගත සම්පයුක්ත සිත් උපදින්නේ නැහැ ලෝභ මූල ජවනයන් හැටියට එහෙම නැත් එහෙම ආයත උපදින්නේ ditthි විපරිත්තස එහෙම නැති කෙනෙකුට නම් මේ කියන සිත් හට අතුරෙන් යම් කිසි සිතක් ජවන කෘත්‍යයෙන් හත්වරක් උපදින ජවන් හතක් එතන ඊළඟට සිත භවාංගයට වැටෙනවා. අන්න එහෙම ඒ මරණාසන්න අවස්ථාවේදී ප්‍රතිසන්දියට අනුතුරුවක් සිතේ පැවැත්ම පිළිබඳව දක්වනවා. ඒ කරුණු දෙම් ගන්නට ඕන. වඩ වඩා හිතලා, කියවලා, අහලා අහන එක හැම විටම හිතලා බලන්නට. මා මීට කලින් දවසක කිව්වා උපපරීක්ෂණය කියන එක. නැවත නැවත හිතලා බලන්න. සලකා බලන්න. මෙනෙහි කරන්න. එහෙම වුණාම තමන්ගේට තමන්ට ඒ කාරණය තමන් හිතට හොඳට වැටහෙන ඒ කරුණ තහවුරු වෙන තත්වයක්. එහෙම වුණාම තමයි තමන්ට පුළුවන් වන්නේ තව කාහට හරි ඒ කාරණය නොවැරදි පරිදි කියා දෙන්න පුළුවන්. එහෙම කියා දෙන්නට හැකි වෙන පරිදි ඒ කියන්නේ හිතලා බලන්න. ඒ ඒ ඒ පුරුද්ද හැමදාම ඇති කරගන්න. අහන්නට ඕනේ අහපු දේ. දැන් දැන් ඇහුවා අහලා අයිමත් දවසක පන්තියට එනතුරු ඒ ගැන හිතන්නේවත් නැතුව ඇවි ඔය ඊළඟටත් අහනවා. අයිමත් යනවා ඊට පස්සේ සතියකට පස්සේ ඇවි අහනවා. එහෙම නෙමෙයි. ඒ අහපු දේ ගැන සලකන්න. එතකොට ඒක තමන්ගේ තමන්ට ඒ ගැම්මක් ඇතිවන්නේ. ඒක තහවුරු වෙනවා. ඉතින් ඒ පිළිබඳව තමන්ට ඒ තරම් සැක නැහැ. සැක නැහැ. අහනකොට නැත්නම් ඒ කාරණේ වර්ධවා යමක් කියනවා නම් එවිට උවත් තේරුම් ගන්නට පුළුවන්. කවුරු හරි කියනවා නම් ත්‍ෘතියට අනුවයි ප්‍රතිසන්දිය ලැබෙන්නේ කියලා ඒකේ තියෙන වර්ධ Tamanට තේරුම් ගන්නට පුළුවන්. ත්‍ෘතිය නෙවෙයි ප්‍රතිසන්දිය නීම කරන්නේ. ත්‍ෘතිසිතේ උපකාරයේ ප්‍රතිසන්දියට තිබෙනවා. ඒ ත්‍ෘතිසිත වශයෙන් ත්‍ෘතිසිත අර්ථගත්තේ යම් භවයකින් ගිලිහෙන තැරදෙකුටද ඒ ත්‍ෘතිසිතේ ඒ චිත්ත පරම්පරාවේ ඊළඟ සිත තමයි මේ පටිසම්භිසිත වශයෙන් ඇතිවන්නේ කියන එක තේරුම් ගන්නට පුළුවන්. නමුත් ත්‍රිසිතේ ආරම්භන වශයෙන් පටිසම්භිසිතට සම්බන්ධයක් තිබෙනවායි කියලා කවුරු හරි කිව්වොත් අන්න ඒක නිෂ්ප්‍රභ කරන්නට පුළුවන්කම Tamanට තිබෙන්නට ඕනේ. මේ ධර්මඥානය ඒ අනුව ඇති කරගෙන. අනේ නිසා ඒ කාරණේ හොඳට දැනගන්න. ඒ අවස්ථාවේදී තමයි අර අවිජ්ජානුසය පරික්කිටේන තණ්හානුසය මූල කියන සංඛාරේන ජනීයමාන මේ මේ අවස්ථාව ප්‍රතිසන්දිය ලබන අවස්ථාව කියන්නේ දෙවඟු අවස්ථාවයි. දුබල අවස්ථාවයි. මේ අවස්ථාවේදී තමා තුල අප්‍රහීන වශයෙන් පැවති අවිද්‍යාව හරියට තමාව වට කරගෙන නැත්නම් චිත්ත සංකතිය සංකාමයේ වට කරගත්ත දෙයක් වගේ. තිරිවරාගත්ත දෙයක් වගේ. ඒ තිරිවරාගත්ත හේතුවෙන් මොකක්ද වන්නේ? Taman යන්නේ භවයකට. ඒ භවය පිළිබඳ යම් ආදීනවයක් තිබේ නම් ආදීනව ලැබුණු අවස්ථාවක් ඒකයි අවිජ්ජාවිසේ පරිච්ඡිත්තය. තමා තුළ තණ්හාවක් නැත්නම් අප්‍රහීන වශයෙන් තණ්හාව පවතින්නේ නැත්නම් ඒ භවයට හැරෙන්නේ නැහැ. ඒ භවයේ පැත්තට යන්නේ නැහැ සිත. නමුත් ඒ පැත්තට හැරෙනවා. නැමෙනවා. ඒ কৃষ্ণා අනුසේ නිසා තණ්හානුසේ මූලිකය. එතකොට භවය ලබා දෙන්නේ භවය ලබා දෙන්නේ කුමකින්ද? කර්මයෙන්. يعني ඒ කියන්නේ කර්මයෙන් ඉදිරිපත් වුණ ඇති විපාක දීම කර්මයෙන්ලා. ඒකයි සංඛාරයේ ජනීයමාන. ඒ කර්මයන්ගෙන් උපදවන්නේ කර්මයෙන් උපදවන්නේ සංඛාරයේ ජනීයමාන. ඒ සංස්කාරය නැත්නම් කර්මයෙන් උපදවන කර්මයෙන් උපදවන විපාකය කියන එක සිත. ඒ සිත සම්පයුත්තේ පරිග්‍රහියමාන. ඒ සිත තනිකර උපදනා එකක් නෙවෙයි. සම්පයුක්ත ධර්මයේ කියන චෛතසිකයන්. ගෙන් යුක්ත වූ එකක්. චෛතසික තිබෙනවා පස්ස වේදනා සංඥා චේතනා ඒකග්ගතා ජීවිතින්ද්‍රිය මානසිකාර විතක්ක ਵਿਚාර අදිමොක්ක විරිය තීති ඡන්ද ඔය ආදි වශයෙන් දැක්වෙන ඒ විපාක සිත් වල හට ගන්නා වූ ඒ ඒ චෛතසික වලින් යුක්තයි ඒකයි සම්පයුත්තේ පරිග්ගයමාන සහජාතානං අදිඨාන භාවේන සහජාත වූ ධර්මයන්ට සහජාත වන්නේ සිත සමග චෛතසික විතරක් නෙවෙයි ඒ සිත සමග පෙරපසු නොවි උපදනා කර්මජ රූප වේනම් ඒ කර්මජ රූපයන්ට මෙයයි ආධාර වන්නේ. ඒකයි සහජාතාන අදිඨාන භාවය. පුබ්බංගම භූතක්. ඒ උපකාර කිරීම වශයෙන් ආධාර වීම වශයෙන් සහජාත වූ ධර්මයන්ට පෙරමුණ වන්නා වූ නැත්නම් මූලස්ථානීය ගන්නා වූ ප්‍රධාන වන්නා වූ කියන එකයි පුබ්බංගම භූතං. පුබ්බංගම භූතං පටිසන්ධි සංඛාතං මාංසං ප්‍රතිසන්ධියයි කියනු ලබන සිත උපපජ්ජමානමේව උපදිවින්ම ඒ ප්‍රතිසන්ධි සිත උපදිවින්ම පටිච්චාති භවන්තරේ භවන්තරේ කියන්නේ අනතුරු භවයේයි පටිච්චාති පිහිටයි එතකොට එවිටයි කියන්නේ අලුත් භවයක් ලැබුවා පටිච්චාති භව මේ ඒ විදිහට එහි ඒ සිත පිළිබඳව නැත්නම් මේ මරණාසන්න චිත්ත වීතියේ අනතුරුව ලැබෙන පටිසන්ධිය පිළිබඳව දක්වන සංග්‍රහ පාඨය ඒ නිසයි දක්වන්නේ. අපි එතන සිට අනිත් දවසේ කතා කරමු.